අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඊයේ මම පොඩි හඳුන්වීමක් කරා ඒ නිසා අද වෙලා ගන්නෑ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලියන මාත්‍ය ලියනගේ මාත්‍ය ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් වාරයේ සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න හතක් ඉදිරිපත් වෙලා තියෙනවා. සියලුම ප්‍රශ්න භාවනාවට අදාළව. ගරුතර ස්වාමින්වහන්ස නිවසේදී දිනකට වතාවක් හෝ දෙවතාවක් ආනාපාන සති අරමුණගෙන භාවනා කරමි. එෙහිදී සමාධිමත් සිතින් වැඩි වේලාවක් ගත කරමි. මේ පැමිණ වැඩි කාලයක් ඉඳගෙන හා සක්මනේ සිටින බැවින් විශේෂයෙන් ඉඳගෙන භාවනා කරන විට ඉක්මනින් වේදනා පැමිණෙයි. ඒ වාදස සතියෙන් බලා සිටිමි. ප්‍රශ්නය වේදනා දෙස බලා සිටිමින් භාවනා කරන ආකාරය තවදුරටත් විස්තර කර දෙන්න. තෙරුවන් සරණයි. ඔය තමයි ඉඳගෙන ඉන්න බව දන්නවනම් වේදනා තීදී ඉඳගෙන ඉන්න බව දන්නවා හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් ඇවිදිනවා නෙවෙයි කියලා දන්නවනම් නිදාගන්න නෙවෙයි කියලා දන්නවනම් භාවනා තමයි. ඒ නිසා වේදනාව කොච්චර තිබුණත් වේදනා අතරින් පතරින් හෝ මම දැන් ඉඳගෙන ඉන්නේ කියන එක දැක්කන්න පුළුවන් නම් ඒක භාවනා කියලා කරගන්න නැත්නම් සතිය කියලා තේරුම් අරගන්න. එතකොට වැඩිවෙන් ඒ ඉඳගෙන ඉන්න ඉරියවට හිත ගියොත් ඒකට ලැබෙන ප්‍රතිඵලයක් විදිහට හුස්ම ටික තේරෙයි. ඒකට හිත ගියොත් ඒකට ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් ආස්වාද ප්‍රසවාස වෙන් කළා පෙනේවි. ආස්වාසය මෙහෙම ප්‍රසවාසය මෙහෙම කියලා නිසා වේදනාව තියෙනවාදී එච්චර විස්තර හොයන්න යන්න එපා. මම ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි සක්මන් කරමින් නෙවෙයි නිදාගන්න නෙවෙයි කියලා දන්නවනේ ඉතින්. ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලු විදියට සරල අරමුණක් අරගෙන වේදනාව තියෙදි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මේක තමයි භාවනාව කියන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරය. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී කමඨහන් ලබා ගන්නේ කෙසේද? සක්මන් භාවනාව අවසානයේ පර්යංකේ පටන් ගැනීමේදී කමඨහංගත ලබාගත යුතුයද? ඒ කෙසේද? තෙරුවන් සරණයි. ඉතින් සක්මන පිළිබඳවයි පර්යංකය පිළිබඳවයි අපි කමඨහන් දීලා තියෙනවා කියන පදනමේ කියන එක තමයි ඊයේ වෙලාවේ මතක් කරේ. ඉතින් මේ මුලින් අහපු කමඨහන් දේශනාව තමන්ට මදි නම් එහෙම නැත්නම් මේ සක්මනට වෙනම පරියන්කයට වෙනම ඕනේ නම් අපි ළඟ තියෙනවා බොහෝම ලස්සන හදපු සක්මන් භාවනා පිළිබඳ විනාඩි 6ක විතර වීඩියෝ ක්ලිප් එකක් පොඩ්ඩලම ඉඳ හදලා තියෙන්නේ. ඒක මම හිතනවා හොඳට තේරෙන කෙනාට උනත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා හවස පහසුකම් තියෙන වෙලාවක බලන්න. ඊට පස්සේ පරියන්ක සක්මන්ට සාර්ථක වුණාට පස්සේ ආයෙ වෙනම පරියන්කේ පිළිබඳ කමටහන් දීමක් කරන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න වෙලාවේදී හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් ඇවිදින්න නෙවෙයි කියලා දන්නවනම් ඇවිදින්මින් ඉන්න වෙලාවේ මම ඉඳ හිට හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි කියලා දන්න ඔච්චරයි කමටහන කියන්නේ. උන්ටදී ගොඩාක් හිතන්න ගියොත් තමයි ඔය විස්තර මොකුත් නැත්තේ. අර පොඩි ළමයින්ට කිව්වට පස්සේ සතිපාසලේ මොන්නම විස්තරයක්වත් නැහැ. මෙන්න මෙච්චරයි කරන්න ඕනේ කිව්වම දෙවෙනෙක් අහන්නේ නැහැ. කරලා කියනවා. ඇමරිකාවේ ඇමරිකානුවේ මේ ඒක ඕස්ට්‍රේලියාව වෙලා තියෙන්නේ පාරේ වීදියක් අයිනේ අතු ගාලා කොට්ට ටිකක් තියලා එන්න අපිත් එක භාවනා කරන්න නිදහස් භාවනා කියලා බෝඩයක් දාලා තියෙනවා. පාරේ යන මිනිස්සු ඔක්කොම වෙලා වාඩි වෙනවා. එක්කෙනෙක්වත් අහන්නේ සක්මන් කරන්න කොහොමද? ඉඳගෙන ඉන්නේ කොහොමද? මොකුත් නැහැ. වෙලා ටිකක් වෙලා ගියාම පොඩි බබාලා උකුලේ තියාන අම්මලත් භාවනා කරනවා, තම්බිලත් භාවනා කරනවා, ඔක්කොම භාවනා කරනවා. කිසිම කෙනෙකුට උපදෙස් දීලා නැහැ. මේක යන උපදෙස් දුන්නත් ඉවරෙකුත් නැහැ. ඉතින් අර අරකේ පේන විනාඩි 5ක් විතර යන මේ රස්සාවට යන මිනිස්සු ඇවිල්ලා විනාඩි 5ක් ඉඳගෙන ඉඳලා යනවා. නේ ඇවිදින වෙලාවේ මහන්සියට ඉඳගෙන ඉඳලා යනවා. කවුරක්වත් අහන්නේ නැහැ. free meditation come and join එච්චරයි තියෙන්නේ. මේකේ දීද ගත්තාම ඊට කෙනෙක් කියනවා ඊට ගත්තාම නරකක් නෑ. ඉතින් නරක දෙයක් නෙවෙයි අහන්නේ. ඉතින් අපිටත් ඒකට උත්තර තියෙන නිසා මම ඉල්ලා හිටනවා සුජිත්ුත් ආලු කරගෙන ලීනගේ මහත්තයත් අල්ලගෙන කරුළු වැටුණාට පස්සේ අර වීඩියෝ ක්ලිප් එක බලන්න එතකොට තේරෙයි සක්මන් භාවනාව. ඊට පස්සේ ඇවිල්ලා වාඩි වෙනවා. වාඩිලා බලන්න මම ඉඳගෙන ඉන්නේ දැන් ඇවිදින්න නෙමෙයි කියලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා ඔච්චරයි ඉඳගෙන භාවනා කියලා කියන්නේ. ඉතින් එහෙම නැතුව වෙන විස්තර ඉල්ලනවා නම් ඒ ප්‍රශ්න අවුල් වෙනවා. ඇවිදින වෙලාවේ සක්මන් කරන ලාවේ දැනගන්න මම ඉඳගෙන නෙවෙයි කියලා. ඉඳගෙන ඉඳලා දැනගන්න ඇවිදිනව නෙවෙයි කියලා ওই දෙක පිළිබඳව වැටහෙන දේ ලියනවා නම් මම හිතන්නේ එතකොට ප්‍රායෝගික උපදේශ ටිකක් දෙන්න පුළුවන්. ඒ නිසා මේකට උත්තරයක් වශයෙන් මම කියනවා ඒ සක්මන් භාවනා පිළිබඳ වීඩියෝ පට්ටියට පොඩ්ඩක් වෙලා ගන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ හිත ශරීරයට යොමු කරගෙන කම්පන චංචල ගති ඇති වෙලා නැති වී යන දිහා බලමින් සිටියා. ඒ අතර සිතවිලිත් ඇවිල්ලා යනවා දැක්කා. මේ අතර එක් වේලාවක හිත ඒවා බැලීමෙන් අහකට ගියා. ගියා වගේ වුණා. පැත්තකට උන ඒ හිතට වෙහෙසයි වගේ දැනුණා. මෙහෙම බලාගෙන ඉන්නකොට ඈතින් වගේ කම්පන ගති සිතිවිල් පෙනුණා. ඒත් අර අහකට උන සිතට ඒවා දිහා බලන්න උවමනාවක් තිබුණේ නැහැ. මට පෙනුනේ එහෙමම පැත්තක ඉන්නවා වගේ. අනුකම්පාවෙන් පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේක බුලුවන් තරම් වෙලාව එක පවත්තන්න. ඒකට වෙනම පැහැදිලි කිරීමක් ඕනේ නැහැ. එහෙම අරමුණු වලින් ඈත් වෙනකොට ස්පාසුවක් තියෙනවා. ශාන්තිකර තත්ත්වයක් තියෙනවා. අන්නේ හම්බෙච්ච ශාන්තිකර තත්ත්වේ නම් දැට වැටෙනවා නම් නම් නැත්නම් බයක් වෙනවා නම් තමයි මේකට උත්තර ඕනේ කරන්නේ. ශාන්තිදායක තත්ත්වයක් සුව එළවන තත්ත්වයක් තියෙනවා ඒක පුළුවන් තරම් වෙලා ඉන්න අරින්න එතකොට ලැබිච්ච ආනිසංශ වැඩි වෙනවා. මේ තියෙන තත්ත්වෙට බයක් චකිතයක් තියෙනවා නම් තමයි අපි විසඳන්න ඕනේ. අපි උත්තර ඉල්ලන්න ඕන. කමඨාන් සුද්ධ කරන්න ඕන. ඉතින් මේ ලියපෙන්නාට ඒ විදිහට හිත කම්පන චංචලින් අයින් වෙලා හිතවලින් අයින් වෙලා ඉඳීම බයක් වශයෙන්ද වැටුනේ. එහෙම නැත්නම් ස්පාසුවක් විදිහට වැටුනේ කියන එක තමයි මේ කමඨාන් සුද්ධ කරලා දෙන්න මේ ප්‍රශ්න ලියන වෙලාවේදී ඇසිය යුතු ප්‍රශ්නේ. ඉතින් ඒක හෙලි කරන්න කැමති නම් සභාවට මම කියනවා කරුණාකරලා එළියපෙකන හෙලිකරනද එහෙම නැතු මේක ස්පාසුවක් නම් සැකයක් නැත්නම් ඒක දිනු කර ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්න නැත්නම් අපි ඊගා ප්‍රශ්නයට යනවා. ස්වාමීන් වහන්සේ මේ මයිකේ තට්ටු කළා එහෙනම් ස්වාමීන් වහන්සේ මේ පැත්තකට වුණාම නිකන් බයක් ගැස්මක් වගේ වුණා ඒ වුණාට මේ මම බලාගෙන හිටියා වෙන්නේ මොකද කියලා ඔය එතකොට Tamante එක සැකයක් නැත්තම් බයක් නැත්තම් ඒකට අනුග්‍රහ කරන්න. ඒකට උදව් උපකාර කරන්න. සැකනම් බය නම් තමයි අපිට ප්‍රශ්න අහන්න තියෙන්නේ. එතකොට අපිට ආයසරය බුදුන්ගේ සද්ධාව පිටවගෙන ඔය වගේ සැක බය නැතුව මේ ගමන යන්න බෑ. අපි ඒක නිසා අලුත් කරගන්නවා සද්ධාව. අලුත් කරගන්නවා කමඨාන යනවා. අලුත් කරගන්නවා කියන්නේ ඊගාව දාසිය කොට ලෑස්තිලා යනවා. දැන් ඔය හිත විදිහට ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ මේක Tamanට කාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කමටන් සුද්ධ කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. වැඩි වේලාවක් ඉඳීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන එකයි තියෙන්නේ. එහෙම. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව අද දින සක්මනේදීද ඊයේ වෙන් සක්මන් මළුව මීදුමකින් වැසී ගිය අතර තේල් පිල්ලක ගමන් කරනවා මෙන් මධ්‍ය රේඛාව තුල සක්මන් කරන විට වමහා දකුණ අතර දුර ක්‍රමයෙන් අඩු වී ගොස් සක්මන් නතර වුණි. සක්මන් මළුව මැද ගසක් මෙන් සිටගෙන සිටින විට කයෙහි කම්පණය වන අයුරු බලා සිටීමි. කය සිහින් මෙට්ටයක ස්ප්‍රිනිකක්සේ කැරකී කැරකී ඉහළට ඇදී යන වාසිය දැනුනි. නැවත සක්මන ආරම්භුනේ පිටුපසට පස්සෙන් පස්සට ගොස් සක්මන කෙලවරදී සක්මන නතර විය. ඉන්පසු ඔබ වහන්සේගේ ධර්මදේශනාවල අඩංගු ධර්ම කාරණා පෙළගැසෙන්නට විය. ස්වාමින් වහන්සේ මේ අවස්ථාව ස්පර්ශයේ ගෙවි යාමක් අවකාශයේ ගෙවි යාමක්සේ සිතුනි. ලෙස නිවැරදිද මේ නිවැරදිද? ඒක ඇත්තටම තියෙනවා තව තියෙනවා තියෙනවා. ඉදිරි පියවර පහදා දෙන මෙන්න ඉල්ලා සිටිමි. පරයන්ක භාවනාව මම දැන් යෙදෙන සිත කම්පන චංචල මතුවේ. මම දැන් මම දැන් කියවගන්නේ මම දැන් මෙතන සිතන විටම සිතන විටම කම්පන චංචල මතුවේ. එදෙස බලා සිටින විට සිතවිලි ගලා යන බවක් දැනේ. අතරමැද ගැස්සී යයි. නැවත කම්පන චංචල වලට පැමිණේ. ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙන්න තෙරුවන් සරණයි. ඔය මේ දෙකේදීම ඒ විදිහට ස්පර්ශතහ සංඥා නතර වීමත් මේ වගේ කම්පන චංචල තිබුණා ගැස්සීම් වලට යන මේ කාරණා දෙකේ පරියන්කේ සක්මනේදී තමයි මේ කතා කරන්නේ සැකයෙන් බයකින් චකිතකින්ද නැත්නම් මේ දේ දිගට කරගෙන යන්න පුළුවන්ද කියන එක මම මේ කෙනාගෙමුත් අහන්න කැමතියි. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස මේ ඊයේ දවසේ නම් සාමින් වහන්ස සැකයක් වගේ බයක් වගේ තිබුණා ඔබ වහන්සේ බය නැතුව එක කරන්න කියලා කිව්ව නිසා අද දවසේ සැකයක් බයක් ඇති වුණේ නැහැ සාමින්. ඔය ඒක නිසා මේක කරගන්න තිබුණ බාධාවක් දුරු වුණා වගේ. ඒ නිසා ඉස්සරහට අපි වැඩමුළු කරන්නේ කොට තමයි. මම කියන්නේත් ඔකට. ගමඨාන් සුද්ධ කරන්නේත් ඒකමයි. මෙන්න මේ වගේ தත්වලදී සැක කරන එක ඥානයක් නෙවෙයි. ගාපලට මේ මේ අනවශ්‍ය ප්‍රශ්න අසමින් අපේ හිත අපි වට ගන්න. වටන්න එපා. හිතට කියන්න බෙල්ල කඩාගත්තේ නැත්නම් තල්ල කඩා ගන්න නැත්නම් ඵලයන්. තල්ල කැඩුනොත් කමන්නේ. ওই දොස්තර නෝන්ලා ඉන්නේ. ප්‍රථම දාර කාමරයකුත් තියෙනවා පුස් කරනවා ඒක. කවුරක්වත් නැහැ නිසා කවුරු හරි දාගදැයි ඒ නිසා ඔහොම නැතුව යන්න බෑ. ඉතින් ඒ වෙනකොට අපේ හිත හුරතල් වෙනවා. මේක අහලා බලලා යන්නේ කොහොඳයි කියලා. නිකන් ඉන්නවට අහලා බලලා ගියත්ම දෙයි කියලා. ගණන් ගන්න එපා. ඉතින් ඒක නිසා මේ ඔය මේ මොනක්ක බය වෙන්න එපා. ඔය වැඩේ කරනකොට සැක බය එනවා. ඒක තමයි මනුස්ස අපේ තියෙන මනුස්සකම. හොඳ දේ කරනකොට සැකයි. හරි දේ කරනකොට බයයි. නොසන්ඩාලකම් කඩප්පුලිකම් කරනකොට මොකම ගණක්වත් නැහැ ඔලොමොල නැතුව යනවා. දැන් මෙතෙන්දි බුද්ධ ඥානසිකේට හොඳ වැඩ කරපන් සැකයේයි මාව ගණෙන් සාක්කියට. බුදුන් කෙරේ සද්ධාව, ධර්ම කෙරේ සද්ධාව, සංඝයා කෙරේ සද්ධාව, සීලය කෙරේ සද්ධාව. ඉතරට යනවා. එතකොට තමයි තේරෙනවා ඊයේ තරම් නැහැ ටිකක් තියෙනවා. ඒට උන්ට ඕකත් නැහැ. ඒ අනිදාසිනට ඔය ටෙටි බරපතල දෙයකට අභියෝග කරනවා. ඒකටත් ටිකක් සැකේනවා. ආයේ නැතිනෝ කොහොම කොහොම යනකොට අර නිසක ගතිය කියන තියෙන අවේක්කප්පසාදේ කියලා වැදෙනවා. ඒක නිසා ඉදිරියට එනකොට මේ වගේ අනතුරුදායක නොගිය තැන් වලට යන එක භාවනාවේ දියුණුවක්. ඒකට අනුග්‍රහ කරේ නැත්නම් ඒව ප්‍රශ්න කරගත්තොත් භාවනාව එතනදර මෙත් ඇහි වෙනවා. ඒක අපි ගිය පාර වැඩමුළුවේදී කිව්වේ චේතෝ කීල හිතේ ඇනිච්ච උල් වගයක් වේවා කියලා. නැත්නම් චේතසෝ විනිබද්ද හිතට ගහපු විලංගු කඩාගෙන යන එකයි තියෙන්නේ. ඒ ඒ අනකොට තල්ල කැඩෙන්නේ නැත්තේ නේ කැඩෙනවා. නමුත් ආඩම්බරයි මේ කරන්නේ ශාසනය වෙනුවෙන්. මේ කරන්නේ අපි සීලක ඉඳලා. මේ කරන්නේ අපි වැඩමුළුවක පළච්චවයි කියලා යනවා. ඇත්තට මේ විදිහට යන්න ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය මේ ආපු ප්‍රශ්න තුනේම තියෙන්නේ ඒ භාවනා ඉදිරියට යනකොට ඒකට අනුග්‍රහ කළ යුතු පිළිවෙල දන්නේ නැතිකම ඒක කාගේවත් වැරද්දක් නෙවෙයි ඒක මේ භාවනාවට මේ කමටහන් දෙන මගේ දෝෂයක්. ඒ නිසා මම වගේ බලා ගන්න ඕනේ ඒ එනවට වැඩි අන වැඩමුළු ඉවරලා යනකොට ඒ පිටින්ද විශ්වාසයක් ඇති කරන්න. මේ එක්කෙනෙකුට අපි බැනලා එක්කෙනෙක් කවුසලා ගත්තම අනික් කටියටත් ඒකේ පණිවිඩයක් තියෙනවනේ. මේ භාවනා ඉදිරියට යනකොට නොදන්න තැනකට යන්නේ. නන්නාඳුන තැනකට යන්නේ. අන්න එතෙන්ට යනකොට සද්ධාවෙන් යන්න. සද්ධාව නැත්තම් අපි චර්චුරු ගන්න. පස ගන්න. ඒ දෝෂයක් නැහැ. ඊට පස්සේ ආයෙ නැන් දවසේ ලෑස්ති වෙලා සද්ධාවෙන් ගියාම අඩු වෙනවා. ඒක නිසා මේකට කියන දේ පරියන්කේ වේවා සක්මන වේවා. ඒ එන දේවල් වලට Tamanට කාගෙන යන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒක තමයි මෙතන පෞරුෂත්වෙ වෙන්නේ. ආරම්භන ලද්ද වීර්යය කියන්නේ ඒක නිසා ඒක අඩු වෙනවා පේනවනම් සැකගතිය අඩු වෙනවා ඉදිරියට යන ගතිය වැඩි වෙනවා කියනවනම් මුළු සබහවටම සන්තෝෂ වෙන්න පුළුවන්. අපි කියනවා මේකම දිගට කරගෙන යන්න කියලා. තිරුවන් සරණයි සාමි. තිරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මා කාලයක සිට ආනාපානය වඩමි. දිගු කලක් දිනපතා නිවසේදී උදේ සවස භාවනා ප්‍රගුණ කළෙමි. එම අවස්ථාවලදී මාහට සිත එකඟ වූ කායපස්සද්ධිය නොලැබූ අවස්ථා අනන්තයි. නමුත් මා කවදා හෝ එය ඇති වෙයි සිතා ආනාපානය කෙලෙමි. කලක් යන විට මට සිත එක්වීම කායපස්සද්ධිය ක්‍රමයෙන් ඇති වුණි. එම අවස්ථාවවලදී මම දිගටම එය ප්‍රගුණ කෙලෙමි. දැන් මාස එකමාරක් තරම සිට මට සිත එකඟ වී පැයක් පමණ යන විට කූඹින් වැනි සතුන් කනවා මගේ යම් යම් තැන්වල කැසීම් ඇති වුණා. මා සිතේ එකඟකමින් මිදී සතුන් ඇඟේ කසන තැන් පරීක්ෂා කෙලිමි. එහෙත් කිසිම කෘමියෙක් නුදුඩු වෙමි. මේ ක්‍රමයෙන් මුළු ඇඟේම සතුන් දුවන බව ඔළුවේ උකුණෝ දුවනවා දැනුනි. ඉවසිය නොහැකි තරමටම මේ සිදු වූවත් මම ඉවසා දරාගතිමි. එසේ එසේ වුවත් මගේ භාවනා මම අත් නොහැරියෙමි. දිනපතා උදේ සවස ගෙදර භාවනා කරන්නෙමි. දැන් සති දෙකකට විතර පෙර සිට පර්යංකයේ සිටින විට වේදනා දැනෙන්න පටන් ගත්තා. එය සිදුවීමට පටන් ගත්තේ මා ආනාපානයට අනුගත වී මොහොතකට පසුවයි. එවිට හුස්ම ඉක්මනින් නොදැනී ගොස් ඇති අතර හුස්ම කයේ කිසිම තැනක නොදැනේ. කායපස්සද්ධියක් ඇති වුණාද කියලාවත් මට හිතන්න වෙලාවක් නැත. මම සියලු වේදනා ඉවසා දරාගෙන මගේ භාවනාව වැඩුවෙමි. ඊයේ දහවල් දා ඊයේ දහවල් පරයන්කේ පැය තුනේ සිට හතරමාරක් දක්වා මට පරයන්කේ සිටි අතර මගේ කොන්ද උරහිස් ඇටියේ ඇතුලේ සිට ඔළුව දක්වා විශාල වේදනාවක් දැනුනි. එනම් මට කෙසේවත් ඉවසිය නොහැකි විය. ඒ වෙලාවේ මම ඇස්සර බැලුවෙමි. වේලාව 4:30යි. නමුත් පියවි සතියට පැමිණ විනාඩි 15ක් පමණ යනතෙක් මට හුස්ම නොදැනෙන කයේ වේදනාවද අඩු නොවිනි. දැනටත් මගේ උරහිසින් පහළ ඇටය ඇතුළත වේදනාව දැනෙනේ. දැනේ. මේ සියලු වේදනා උපේක්ෂාවෙන් දරමි. ඊයේ පසුව සක්මන් භාවනාව කළ පසු ඔළුවේ ඇතුලේ ඇතුව වේදනාවක් නැති වුණා. අද දින මා සිටි සියලු පරයන්කවලදී මට කිසිම කයේ වේදනාවක් ඇති නොවුනි. චිත්ත කාය පස්සද්ධිය හොඳින් දැනුනි. සනීපයක් ඇඟට දැනුනි. වේදනා මම කැමැත් වෙන දරා සිටිමි. අවසර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. සත්‍යමත් වෙච්චහතා වේදනාව දැනෙන්නේ කියන සමීකරණය මතක තියාගන්න. සත්‍යමත් නැත්නම් ඊට අතීත අනාගතේ නම් අනුක් කෙනෙක් ගන්න වෙන තැනක නම් මොන වේදනාවක්වත් නැහැ. සත්‍යයේ සතියේට හොඳම ලකුණක් තමයි සංවේදනා වේදනා දැනෙන එක. ඉතින් අපේ ස්වභාවය තමයි ඒකට වෛර කරන්නේ. ඉතින් ඒක භාවනා ජීවනට ප්‍රධාන බාධාවක්. ඒ නිසා වේදනාව ඉවරාගෙන කාගෙන මැරිගෙන ඉන්න කෙනෙක් නෙවෙයි අදහස් කරන්නේ. වේදනාවට පස්සේ පුංචි සතුටක් ඇති කරන වේදනට වැඩි චිත්තක්ෂණයක් ඉන්න. ඒක යනවා නිවන් දකින්න කම යනවා. දිගින් දිගටම දිගින් දිගටම මේ දරා සිටීමේ හැකියාව එන්නෙන් වැඩි වෙනවා. අපිට හිතා ගන්න බැරි තැනක් තැනක් මේක. කොච්චරද කියනවනම් මරණ වේදනාවත් පරියන්කේ විඳපු දවසේ පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ කියනවා. තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මැරෙනවාම දකින්න තෙක් භවනා යන්න ඕන. අමෘතයට යන්න පුළුවන් මූර්තය හරහා. එන් කවුරු හරි මරණ වේදනාව තියා කූඹියක් කියන වේදනාවක්, බෙල්ල වේදනාවක් දරා ගන්න බෑ කියලා කියනවනම් ඒ කියන්නේ නිවන එපයි කියන එකයි. නිවන කිට එනකොට එපයි කියන. ඉතින් මෙලකලු සංසාරේ ඒක තමයි කෙරුවේ අපි බාම් ගෑවා, තෙල් ගෑවා, බේත් කෙරුවා, নানা ආකාර දේවල් කෙරුවා. මේ පුළුවන් ප්‍රමාණය දුකක්වත් ඉවසන්නේ නැහැ. ඉතින් අද තාක්ෂණය කොච්චර දියුරු වුණත් මිනිසුන්ගේ නොයවසන සුළුගති කොච්චර වැඩිද කියනවනම් ඉස්සෙට වැඩි සීදීනස ගන්න වැඩි. ඉස්සෙටදී අනෙක් මිනිස්සු මරනවා වැඩි. අපේ අත්තම්මල මුත්තම්මල කාඩෝ කිසිම තාක්ෂණයක් තිබුණේ නැහැ කාගෙන හිටියා. ඒ නිසා දුක කියන එක තේරෙන මං කියන්නේ නිවන් දැක්කයි කියලා. නමුත් සමාජ මට්ටමේ කැළඹිලි අඩුයි. ඉතින් ඒක නිසා Tamange ඉවසීම තමයි මනින්න තියෙන දේ ඒ යනවා තමයි ලෝකේ ඉවසීම තේරෙන්නේ. ඒ නිසා වේදනාව වෙනකොට සිරි දෙව් දූකේට වැඩියා කියලා දකින්න කියලා පණ්ඩිත ස්වාමීන් කියනවා. පණ්ඩිත ස්වාමීන් ගුරුන්නාංශ කියනවා භාවනාදී දැඩි වේදනාවක් ඉඳලා පස්සේ ඒකේ යහපැත්තේ තියෙන විපස්සනා ඥානයක් කියලා. ඉතින් වේදනාව විඳින්න නැතුව අතහැරියොත් අර විපස්සනා ඥානය අතහැරෙනවා. ඒ නිසා කාගෙන ඉදිරියට යන්න දවසින් දවස දවසින් දවස ඉහළ විපස්සනා ඥාන ලැබෙනවා කියලා කියන්නේ ඉහළ වේදනාවල් හරහා ලොකු වේදනාවල් හරහා යන්න වෙනවා. ආන් ඒ ආකල්පය හදාගත්තොත් මේ රචනය ඔහොම ලියන්නේ නැහැ. ඔයිටදී වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා උපදේශයක් කිල්ලුවාට කියන්න තියෙන ওই ටිකයි. අර කරගෙන ගිය ක්‍රමයේම හැකි සංඥාව ඇතුව ඉදිරියට බලන්න. ඒකට වේදනාව නෙවෙයි, ශබ්ද නෙවෙයි, හිතවිලි නෙවෙයි. කොයි දේ ආවත් එන්න එන්න තමයි දැඩි වීමක් සිද්ධ වෙනවා. හුරු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට දුරදිග යන ප්‍රතිඵලයේ බවටපත් වෙන්නේ. ඒක ඇත්තටම Tamande විතරක් නෙවෙයි ලෝකයට සාන්තියක්. ඒ නිසා පුළුවන් තරම් ඉවසන්ඩ බුරුම් භාෂාවෙන් කියන ඉවසන්නා නිවන් දකි කියන. ස්වාමින්වහන්ස අවසාන ප්‍රශ්නය ටිකක් දිගයි. ගරු කටිත වන්දනීය පූජනීය ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට මාගේ ගෞරවනීය নমස්කාරය වේවා. ඊයේ දිනේදී මාගේ කොන්දේ අමාරුවක් නිසා වරින් වර භාවනා පරයන්කේ මාරු කරන්න සිදුවිය. ඒ ගැන සුළු ශෝකයක් වැනි දෙයක් සිතේ පැවතින. නමුත් ඊයේ දිනේදී ඔබේ ධර්මදේශනාවේදී කිව් පරිදි මා බුදුගුණ දිනපතා මෙනෙහි කර වැඳ සසරේ සිටින තාකල් යම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්ම රත්ණයට අෂ්ටාර පුජ්‍යල මහා සංඝරත්න හෝ මාති යම් කිසි ප්‍රමාද දෝෂයක් මා යම් ආර්ය උපවාදයකට ලක් වී ඇතනම් සමාව අයදිමි. ඉන්පසු ඉතිපිසෝ ගාථාවේ බුදු ගුණ නවයේ දීර්ඝ ලෙස මට හැකි පමණ කරුණා කරුණු මෙනෙහි කර ඒ එක එක ගුණේ වන්දනා කිරීමේ මහා ශක්තියේ බලයෙන් ඒ එක එක ගුණයෙන් ගුණවලින් බුදුජාන් වහන්සේගේ තරමට බැරිුණත් ටික ටික හෝ මේ අත්භවයේදීම මා තුල ඇති කර ගැනීමට හැකි වේවායි දිනකට අඩුම ගණනේ වරක්වත් ප්‍රාර්ථනා කර භාවනා කිරීමට මා පුරුදු කළෙමි. ඊයේ දිනේ මා ඔබ වහන්සේ කිව්ව ආකාරයට ශ්‍රද්ධාව ඇති කර ගන්නා බව හිතා සතුටුව තව තවත් මේ මමයා නැති කර ගැනීමට උත්සාහ කරන්න ඉටාගතිමි. ඊයේ රාත්‍රියේදී මේ ගැන නිතර නිතර සිහිවිය. අද දින નિયમિત වේලාවට පැයකට පමණ පෙර අවදිව පිරිසිදු වී වෙනදාටත් වඩා උවමනාවෙන් බුදුගුණ මෙනෙහි කළෙමි. එය මා කරන ආකාරයේ පොඩි පොත් පිංචකට ගසන්නට උමනායද සිතුනි. ඒ තරමට ඔබගේ ධර්ම දේශනාවේදී මගේ ශ්‍රද්ධාව ගැන මා සතුටු හේයින් අද දින මා මගේ කොන්දේ අමාරුව නිසා පිරිසිදු කිරීමටවත් එතරම් උදව් නොවි ටික උසාසුනක ඉඳගෙන පරයන්ක භාවනාවට සූදානම් වුනි. ඊට පෙර සක්මන් භාවනාවද පැයකමාරක් පමණ එක දිගට කළෙමි. කලින් අවදි වූ බැවින් පරයන්ක භාවනාව ඉඳගෙන ආස්වාස ප්‍රස්වාස දෙල බලා සිටීමේ අර කොන්දේ අමාරු කොහෙන් ගියාද නැතුව බොහෝ වේලා එකම අරමුණේ සිටිය හැකි විය. බොහෝ වේලාවකට පසු සට්ටම් රිදෙන ගතියක් දැනුණද තදින් දැනුණත් වෙනදා මෙන් ඉරියව්ව මාරු නොකර ඔබ වහන්සේ ඊයේ කමඨං සුද්ධ කරද්දී ඉවසීමෙන් ඉන්න පුරුදු වෙන්න කිව් කාරණ මතක් වී සිටි ලෙසටම ඉඳගෙන ඒ මුල් අරමුණාවේ අරමුණේම සිහිය පැවැත්වීමේ පෙනහළු වලට හුස්ම යන බවත්, ලේ ගමනාගමනේ සිදුවෙන බවත්, ඇගේ විවිධ වෙනස්කම් වන බවත් තේරුණි. නමුත් වහවහ සතිය අරමුණට ගෙන ආවෙමි. එවිට මුලදී ඇති වූ වේදනා සියල්ල දුරු විය. මා සමග සිත කතා කරන්නාක් මෙන් පැටහුණි. ඒ සිත සිත සමගම කතා කරනවා ලෙස මට හැඟී ගියේය. සිත මමයා පන්නා දමන ලෙස නියෝග කරන බවක් මගේ සතියට වැටහිණි. මමයා කියන්නේ මේ කුණු කයට නේද මේ සැප ඉඳින ඉරියව් මාරු කරන්න හදන්නේ මරණයෙන් ව්‍යාධියෙන් ජරාවෙන් ගොඩ ගන්න බැරි මේ මමයා කියා හිතා ඉන්න කයට නේද මේවා මට හැඟී ගියේ මා විසින් සිතන හෝ කරන හෝ වැටහෙන දේවල් මෙන්නව සතිය මගින් සිතට පැහැදිලි කරනවා මෙන් මෙනි එවිට මේ ලෝකයේ වටිනාකම් දිය හැකි කිසිවක් නැතත් මේ මමයාට දුන් වටිනාකම මොන මෝඩකමක්ද හැඟිනි. දහවල් දාණය ගැනීමට ගිය විටත් ප්‍රත්‍යවේක්ෂාවෙන් වෙනදාට වඩා වෙනස් යයි වැටහුණි. මේ නොයෙකුත් දේ මේ ආකාරයෙන් සිත විසින් සිතටම පෙන්වා දෙන බවකුත් ඒ සිතින් අයිතිකාරයක් නැති බවකුත් ඒ සිතත් අයිතිකාරයක් නැති බවකුත් වැටහින මේවා වෙනදා වගේ මා හිතුවා නොවේ සතිය මගින් නැවත නැවත සිහිපත් කළා තව බොහෝ දේ පර්යංකයේ සිට පැයකමට ආසන කාලයකදී සුවිශේෂී වුණා සියල්ල ලිවීම දිග වැඩි නිසා ඔබ වහන්සේට වැඳ නමස්කාර කොට මේ ගැන පහදා දෙන ලෙස යටහත් විල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා, නිරෝගී සුව නිරන්තරව පවතිවා. මේ භාවනා කාලය තුල බොහෝ විට සතිය පෙන්නවා සිතට අනවශ්‍ය දේ කරන්නට කියා කටයුතු කළේ මේ මමත්වයේ පොදි බැඳ ආත්මාර්ථකාමීත්වය මමයා බව. මේවා මා සිතුවා නොවේ සිතුනාය හැඟේ. ඔය මේක අර සද්ධාවට බැටකොලීප නිසා නිකන් රචනයක ස්වරූපයෙන් ලියනවා මිසක් භාවනා කමටහනක වාර්තාවක් නෙවෙයි. කමටහන වාර්තාව නම් අරමුණ මේකයි මෙනේ කෙරුවේ මෙහෙමයි වැටුනේ මෙහෙමයි කියලා කියවෙන්න ඕනේ. ඒ රචනෙට ඒ ආරයට ඇවිල්ලා නැහැ. ඒ සද්ධාව පිළිබඳ බණ කියපු මගේ දෝෂයක් කියලා මං හිතනවා. මොකද ඒකට හරි ආසයි. ඊට පස්සේ දිගින් දිග දිගින් දිගට සද්දා පිනන්ද පොච්චච්චු පොත්තච්චු ගහන්න හිතනවා බුදුහාමටන් ගුණ මෙහෙමයි. දිග විස්තර ලියනව තාක්ෂණික කරුණු ඉන්නේ නැහැ. ඒකේ සද්ධාචරිතයේ ස්වභාවය. නමුත් ප්‍රඥාවේ දණ්ඩ මොකද්ද Taman ඉඳ ගන්නකොට ගත්ත කර්ම අරමුණ. ඒ අරමුණට හිතිය දාලා මෙනෙහි කර ගන්න පුළුවන් වුණාද වැටුණාද? අවිත සක්මන් කරනකොට මොකද්ද Tamanගේ අරමුණ? ඒකට හිතිය යොදලා මෙනේ කරලා කරන්න පුළුවන් වුණාද වැටුනේ මොනවද ආන්නේ ටික නැහැ ඉතින් ඒක නිසා කියන්න ඕන දේ යම් ප්‍රමාණයක ඉදිරිපත් වෙලා තියෙනවා ඒක නිකන් සාමාන්‍ය කතන්දර කියන ස්වරූපේ නමුත් කමඨාන් සුද්ධ කිරීමේ කමඨාන් වාතාවක් තියෙන හැටි අපි සකස් කරලා දීලා තුනයි බුරුමේ පණ්ඩිත ශාන්සේ කියලා තියෙන ක්‍රමයට ඒකට ඔච්චර දුරදි කියලා යන්න ඕනේ නැහැ ඒ බොහොම ඒ ඒ ඒ දීලා තියෙන සැකිල්ලට දාලා බලනකොට ඔය ගොඩක් තාරබරට අයින් කරන්න පුළුවන්. කාරණාව ලිවෙනවා නම් ඔච්චර දිට දිග ලියන්න වෙන්නේ නැහැ. උත්සාහයක් කරන් තියෙනවා. ඒක නරක නෑ. ලියලා තියෙනෙත් හොඳ දේවල්. ඒකත් නරක නෑ. නමුත් ඔය ඊට වැඩිය කෙටියෙන් පරිචයන වාර්තාවක් ලියනා වගේ ඉදිරිපත් කරගන්න ඔය තියෙන ගුණ ටික ආපිට සද්දාහ ඉදිරිපත් වෙච්ච වෙලාවේ පුළුවන් තරම් ඒ අරමුණේ හිත පවත්වන්න උත්සාහ කරන්න ඒකලා ඒ අරමුණ වැඩි වේලාවක් ඇසුරු කරන්න පුළුවන් වුණාද? කොච්චර සමීපව ඇසුරු කරන්න පුළුවන් වුණාද කියන එක අල්ලගත්තොත් අරමුණට කින්දා බැහිම සිද්ධ වෙනවා. ඒක ඉතාම වැදගත් ඔය භවනා ඉදිරියට යාම සඳහා ඒක නිසා අරමුණේ ඇසුරු කිරීමට වැඩි වේලාවක් ඇසුරු කිරීමට සහ සමීපව ඇසුරු කිරීමට මේ දීලා තියෙන පහසුකම් ටික පාවිච්චි කරලා ඒක සම්බන්ධව පමණක් මේව අවුල අතරන් කෙටි කරලා ඒක සම්බන්ධව දික් කරලා ඒක සම්බන්ධව වැඩි කරලා ඒක සම්බන්ධව උද්දීපනය කරලා රචනයක් කියන්න කියලා කියන්න හොඳයි මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි යොදාගත්ත කාලයෙන් භාගයක් විතර තියෙනවා. විනාඩි 30ක් විතර තියෙනවා. ඉතින් ඒක නිසා කාට හරි තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න නැත්නම් මේ ඉදිරිපත් කරන ප්‍රශ්න පිළිබඳව උත්තර පිළිබඳව අපහැදිලිද මම හිතනවා මේ වෙලාව පාච්චි කරවුවොත් හොඳයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මම තමයි අර ඉස්සෙල්ලා වේදනාව ඉවසා දරා ගන්න බැරි තත්යකට ඊයේපත් වුණා කියලා ලියලා ඊට පස්සේ අද පරියංක වලදී ස්වාමීන් වහන්සේ මට කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය දැන්ලා ඕන තරම් වෙලා ඉඳී මේ හැකියාව තිබ්බා මම ඔබ වහන්සේගේ උපදේශක් වශයෙන් ඒක මේ අහන්නේ ඊයේ මම අරක විඳ නොගැනීමේට මට ලැබුණු පහළ බෑමක්ද අද පස්සද්ධිය විතරක් ඉන්න පුළුවන් හැකියාව ලැබුණේ කියන එක මට දැනගන්න ඕනේ. ඒකල්ලා ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව දැන් කරනකොට මුළු සක්මන් තීරුවේම මට සතිය පිහිටවාගෙන යන්න පුළුවන්. තුනක් විතර ගිහිල්ලා මම නතර වුණා. නතර වෙලා හුස්ම ගැන බැලුවා. හුස්ම මම දැන් මෙතන ඉන්නවා කියන එක බලනකොට ස්වාමීන් වහන්සේ මම අර ලොකු කන්දක් නැග්ගාම ඇති එනා වගේ මගේ හෘද ස්පන්දනය හරි ඉක්මනට යනවා මට දැනුණා. ඊට පස්සේ මම සක්මන් තීරුවේ අයත් කෙරවලට ගමන් කරලා මම පරියන්කේ වාඩි වුණා. පරියන්කේ වාඩි වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ S2 වහගත්තට පස්සේ මට දැනුණා මගේ මේ කම්පැන්තෙන් ඉඳන් ඉස්සරහට යනවා පේනවා අර නිකන් ගිනි කන්දක් කර ලෝදිය ගලන්නා වගේ මේ ගුරු පාටට ඇලක පස් කන්දක් ඉස්සරහට රූරගෙන ගිහිල්ලා ගිහිල්ලා විනාඩි 5න් විතර නතර වුණා. නතර වෙලා මට හුස්ම දැනෙන්න ගත්තා. ඊට පස්සේ මම පරියන්කේ ඒ විදිහට හිටියා. ඒ වෙලාවටත් මම කාය පස්සද්ධිය සිත එකග වුණා. නැවතත් මම සක්මන් කරලා නැවතත් ඒ විදිහටම වාඩි වෙනකොට ඒ විදිහටම වුණා ස්වාමීන් වහන්සේ. නමුත් මම ඒකත් බල්ලා නැවත පරියන්කේ මට කාය චිත්ත පස්සද්ධිය ඇති වුණා. මට දැන් අද අවශ්‍යතාවය තියෙන ස්වාමිනාංශ අර වේදනා ඉවසා දැනටත් ස්වාමිනාංශ මගේ මේ උරහිසේ පිටිපස්ස ඇටේ ඇතුලේ නිකන් හැරෙනකොට නිකන් අර මසල් පේන් එකක් ආවහම රිදෙන්නේ ඒ වගේ මට පොඩ්ඩක් අත වැඩියෙන් ඇදුනොත් මේ එතන යට රිදෙන ගතිය තියෙන ඔළුවේ ඇතුලේ කැක්කුම නම් අඩු වුණා සක්මනින් පස්සේ දැන් ස්වාමිනාංශ ඒකට මම නිසි ප්‍රතිචාර නොදක්කපු නිසාද අද මට පස්සද්ධිය විතර මේ විතරක් ඉන්න පුළුවන් උනේ කියන එක මට දැනගන්න ඕනේ. අහන්න හදන කාරණේ පිළිසිදු නෑ. තමයි මේ වේදනාව විඳපු නිසා ලැබිච්ච ලාභයක්ද? ස්වාමිනාංශ වේදනාවට මම ප්‍රතික්‍රියාව දක්ක නැතුව අර ඉවසන්න බැරිම තැන මම ඒකෙන් මිදුණනේ. බින්දුනාට පස්සේ දැන් අද පස්සද්දි වලදී මට වේදනාව නොදනුනේ ඒක නිසාද කියලා මට දැනෙනවා. එහෙම එහෙම සම්බන්ධයක් පවත්වන්න මොකද්ද තියෙන අන්තර් සම්බන්ධතාවය? ඒ මොකක්වත් නෙවෙයි හැම වෙලාවෙම ওই විචල්්‍ය සාධක මාරු වෙනවා. ඒ මාරු වෙන සාධක විචල්්‍ය සාධක මාරු වීම ප්‍රශ්නයක් කරගත්තොත් කවදාවත් දිනුවක් යන්න හම්බෙන්නේ වෙනස් වීම තමයි ස්වභාවය. එහෙමයි. ඊයේ ටික අද හම්බ වෙන්නේ නැහැ. ඇයි කියලා අහන්න ගත්තොත් අපේ ගමන සම්පූර්ණ මග හිටිනවා. මේ මේ තීන්දුව කරගෙන යන්න පුළුවන් නම් දිගට කරන එකයි තියෙන්නේ. මේ වෙන වෙන සිද්ධිය විස්තර කර කර අර්ථ කතා දිදී යන්න පටන් අරගත්තොත් අපිට මේ ගමනක් යන්න වෙන්නේ හරියට ගමන යනකොට හැම හැතැම්ම කණුවක් ළඟම නැතරලා වැඳ වැඳ ඉන්නවා වගේ. අයියෝ එක හැතැම්ම කණුවක් පහු කරෝ කියලා ඒකට මල් තීතිය වදිනවා. ඒක හැතැම්ම කණුවක් වදිනවා. ඉතින් මේ ගමනක් යන්න වෙන්නේ නැහැ. හැතැම්ම කණු පහු වෙන්න ආරින්න. ඒ කරලා ස්වාමීන් වහන්සේ පහු වෙන්න පහු වෙන්න ගමන යනවා. ස්වාමිනාංශ පරියංකේ දැන් දිගටම ඉන්න පුළුවන් නම් සක්මනට නැගිටින්න නැතුව ඒ පැය දෙකම පරියංකේ හිටියට කමක් නැද්ද? නෑ, එහෙම එකවර කරන්න යන්න නරකයි. මොකද එතකොට මේ සමාධිය විතරයි ගොඩක් වැඩෙන්නේ. ඒක නිසා ලොකු සාංශ ලියනකොට ලියනවා. භාවනා කරන යෝගාවචරයට ඕන වුණොත් එහෙම මුළු රැය දිගට භාවනා කරන්න එහෙම කරන්න යන්න එපා. මේ දීලා තියෙන කාලසටහන කරන්න. අවශ්‍ය නම් පැයක් ඉන්න වෙනකොට පැයකුත් විනාඩි 5ක් දාලා බලන්න. ඊට පස්සේ ඒක දවස් දෙක තුනක් කරලා බලලා ඒක පදන්නම් පැයකුත් විනාඩි 10ක් දාලා බලන්න. එහිමේම තමයි ටික ටික ටික ටික කරන්න ඕනේ. එහෙම නැතුව ඒ දිගට සක්මනේ හිතන හිතුනත් පරියන්කේ හිත ඉන්න හිතුනත් ඒක ඒ මේ හුරතල් හිතකින් නැත්තම් නොදියුණු හිතකින් ගන්න දෙයක්. ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් කරාට කමන්නේ පැය දෙක කරනවා වගේ වුණා බරපතලයි කියනවා. පැයකුත් පැයක් කරලා පැයකුත් විනාඩි 5කට දැම්මට කමක් නැහැ. ඒ විදිහට කරන්නේ අර අවසාන විනාඩි 5ේ Tamanට හොඳ ගැඹුරකට ය아가න්න පුළුවන්කමක් තියෙනවනම් නැගිටීම නිසා කැඩිලා බාධා වෙනවනම් විනාඩි 5ක් පරිපූර්ණ දාලා බලනවා. අන්න ඒ විදිහට ටික ටික ටික ටික ගියොත් අපේ ගමනේ මෙතෙක් උපයාසපයා ගන්නලද කොටස් හානි කරගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන්. හැබැයි හිමීට ගමන හිමීට තමයි වෙන්නේ. ඒ නිසා මේ තියෙන කරුණු උනන්දුකාරකයි උනන්දුවක් ඇති කරගන්න සුළුයි. ඒ උනන්දුවට ප්‍රචාර දැක්වීමක් වශයෙන් දිගටම පටියක් ඉන්න යන්න එපා. අවශ්‍ය නම් පැයකුත් විනාඩි 5ක්. ඒක පුදාම් පදන් උනාට පැයකුත් විනාඩි 10ක් වශයෙන් ටික ටික ටික ටික වැඩි කරලා බලන්න. එහෙමයි සර්. ඒ වේදනාවට ප්‍රචාරය දක්වන දක්වා කියන එක ඊගාව දවසේ පස් අධ්‍යයත් වීමට හේතුවක් කියලා එහෙම සම්බන්ධකම් හොයන්න යන්න අමාරුයි. නමුත් ඇති වුණා නම් පස් අධ්‍යයක් ඒ වෙලාවේදී අරමුණ හොඳට සමීප නිරීක්ෂණය කිරීමට ඒක හේතුවක් කරගන්න එක තමයි ඥානවන්ත වෙන්නේ. එහෙමයි. ඒ කරලා ස්වාමීන් වහන්සේ සක්මණේදිත් දැන් අර විලුඹ තනිය උකුල් ඇටේ කැක්කුම් එනවා විනාඩි 45ක් විතර කරද්දී නමුත් ඒ වේදනාව ගැන බලන්න විදිහක් නැහනේ. වම දකුණ කියලා සක්මණේ හිත යොදන නිසා ඒක ඒ විදිහටම කරගෙන යන්න ස්වාමීන් වහන්සේ වේදනාව පේනවා. පේනවා. බලන්න ඕනේ නැහැ. ඒ වගේම ආනාපානෙ බලන්න ඕනකමකුත් නැහැ. සක්මනේදී අපි yaadෙනවා නම් බලනවා අර කිව්වාගේ එහා කොනටම යනකම් තමට සතියෙන් යන්න පුළුවන්. පුළුවන් නම් ඒ වගේ එහා පැත්ත මෙහා පැත්ත දෙකක් පුළුවන්ද තුනක් පුළුවන් ආදි වශයෙන් ටිකටම පතුලක් එහෙනම් හැපෙන තැනත් මම ඉඳගෙන නෙවෙයි මං ඇවිදිමින් ඉන්නේ කියන කතාවත් එක්ක යනවා මිසක් ආ. ඒක yaadීගෙන එනකොට මේ අවධානය වෙන දේවල් යොමු කිරීම තමයි මායя කරන්න හදන්නේ. ඒකට වේදනක් දැනෙනවා, ආනාපානෙ දැනෙන්න පුළුවන්, සමාහට ඉබේ සිද්ධ වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ එකක්වත් බාධා කරමින් එන්නේ. ඒ ඔක්කොම ගමනට, සක්මනට ආශිංස ආශිංසනයක්. මේ වගේ ප්‍රශ්න හදාගන්න. මේ ඇත්තටම උත්තර. මේ එනේන උත්තරේ ප්‍රශ්නයක් කරගන්න ගියොත් ඉතින් කෙලවරක් කරන්න බෑ. කියලා තියෙනවා අපි යන ගමන හරිනම් අපේ ගමනට ආශිර්වාදයක් විදිහට ආලෝකයක් වැටේ. ආලෝකේ ගමනට බාධාක් වෙන්න බෑනේ. එහෙමයි සර්. ආලෝකෙත් පාරට එළියක් නේ. ඒ එළිය දිගේ යනවා මිසක් මේ නතරල ඇහුවොත් මේ ඇයි මේ ආලෝකය ආවේ? මොකද ඇඟේ හැප්පෙනව නම් ඇහුවට කමන්නේ නැහැ. ආන්නේ වගේ භාවනා කරනකොට උත්තර ලැබෙනවා. එහෙම නැත්නම් අපිට ලැබෙන ආශිර්වාද හැම එකක්ම ප්‍රශ්න කරන්න හදනවා අපි. එතකොට වෙන්නේ ගමන බාධා වෙනවා. කාලේන ආශ්‍රය වෙනවා. ඒ මතිවට වංචනික ධර්මයක් වැඩ කරනවා මේ විචිකිච්ඡාව ඥානයේ වශයෙන් පෙනී හිටිනවා මේ සැක කරන ගතිය ඥානයේ විදිහට පෙනී හිටිනවා ඒකට බේත් නැහැ ඒක භයානක ලෙඩක් විචිකිච්ඡාට කියන පැත්තකට වෙන්න ගමන බාධාවක් නැත්තම් යන්න අරින්න අනික් හරිය පස්සේ විසඳ ගන්න පුළුවන් ඒ නිසා විචිකිච්ඡා ඥාන මුකේන විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් පෙන්නනවා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා හිතාලා නෙමෙයි මීමන්තා නුවණ කියලා හිතලා නැත්නම් විචාර බුද්ධිය කියලා හිතලා මේ ගමන් ගමන විචිකිච්ඡා කරනවා ගමන සැක කරනවා ඒක උගතුන්ට විතරක් සිදු වෙන හෝනියමක් ඒක සද්ධාවන්තයට වෙන්නේ නැහැ සද්ධාවන්තය මොකුත් ගණන් ගන්නෑ දන්න පොත් පොත් වල දන්න කට්ටියට විචක්ෂණ බුද්ධිය ඇති එක්කනට ඒ විමසුන් නුවණක විචක්ෂණ බුද්ධියක ස්වරූපයෙන් විචිකිච්ඡාව වංචකයි ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ගමනට බාධාවක් නැත්තම් මගේ තෙපරපබා හැතම කන වලට වැඳ වැඳ ඉන්න එපා. හම්බ වෙච්ච වෙලාවේ දිගට කරගෙන යන එකයි තියෙන්නේ. එහෙමයි සරණ සුභවන්සෙත් නිදුක් නිරෝගී චිර ජීවනයේම ලැබේවා. අපි නැත්තම් අපි කාලේ පාවිච්චි කරනවා සක්මන සඳහා. එතකොට අපිට සක්මනට විනාඩි 20ක් වැඩිපුර ලැබෙනවා. අපි තුනට නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාව සඳහා සාමූහික පරියන්කයක් සඳහා ඉතින් මේ සාකච්ඡාව සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.